හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නොදැක ගෙවුණු දවස් ගණනකට පස්සේ පැහැදිලි හසක දකින හැන්දේ රන් පාට කිරණක් වගේ. තවමත් පහව නොගිය දිව ආලෝකය යට ඔබත් මමත් මුණ ගැහෙන හිරුනි වෙන හැන්දෑවක. සිත් වැටි අබ්බර අඳින වර්ණ රේඛාවට ප්‍රියන්තනි ගමගේ නිෂ්පාදිකාව ලෙස මා පසෙකින් හිඳගනිද්දී මේ කතා කතාන්තර ගීතහා ගීතාන්තර ආදරය තවරුණු මතක මේ සියල්ල බෙදා ගන්නට මට ඔබම ඇවැසිය. මම ස්වර්ණ ගුණවර්ධන. සංගීතයේදත් මානවකයෙකු උරහිසට වාරු වූ වීණාවක් පරිද්දෙන් ගීත රාව හඳුනන කෝලකට වසන්ත උදාවක දැනෙන ආනන්දය පරිද්දෙන් අදත් ආරම්භමු මේ සැඳැග පිළිසඳර එච්.එම්. ජයවර්ධනගේ සංගීත නිර්මාණයකි. Thank you. නිරන්න යාති තරින්දු කඩු පුල් මල් යායට පින් බැඳගෙන සුවඳට දුනිඳයි මගේ වම හින්දු දේනාවී උරතල දෙන්නේ සත්තර දෙව් නගන්නේ අදවත සොයන්න අවසර දෙයිද එලන්දු මා අද මට නැති හිත කවුරුද කියන්න මට දුක සපහස නෙමින්දී දීනාදී පුරතලයේ රැඳින්න සත්තර දෙව් නගන්න මුහුදක් තරණය කිරීමකි. ඒ මුහුදේ කුඩා යාත්‍රාවක අප මුණ ගැසී සිටිමු. මරණයේ තොටුපළේදී අපි වෙරළට ගොඩ වී එකිනෙකාගෙන් වෙනස් ලෝකවලට බෙදී යන්නෙමු. තම තමන්ගේ කුඩා ලෝකවල කුඩා යාත්‍රාවල දිවි ගෙවන අප එම යාත්‍රාව වඩ වඩා විශාල කර ගැනීමට අප්‍රමාණ මහන්සියක් ගනිමු. ඒ වූ විට යාත්‍රාවේ ප්‍රමුඛ කාර්යය වූ ගමන අමතක වෙයි. එනෙහිදී යාත්‍රාවද විශාල නොවේ. යාත්‍රාවම ජීවිතය කරගත් යාත්‍රිකයා වෙරළකට ගොඩවන්නට පෙර බොහෝ සාගර දිය රැලි දකි. වෙරළවල්ද දකි. ඒ සියල්ල ජීවිතයට ලබා දෙන ආනන්දය දකි. හිරු එළිය දකි. ඉන් විකසිත වන වලාකුළ දකි. දිය රැලි ඉහළට ඉහළට එසැවි බිඳෙන යලි සයුරට වැටෙන මොහොත දකි. එනම් ඔහු ජීවිතය දකි. එය දැකිය හැක්කේ මරණයේ වෙරළ දකින්නට පෙරයි. මේ ගීතය දේවානන්ද වෛද්‍යසේකර ගැයූ ගීතයක්. Thank you. අනිකයන් වර්ණ රේඛාව හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක මන්නාරම් කන්‍යාරාමයේ පසු කරගෙන එන ශාන්තිනී ඇය සෙනෙහසින් බැඳෙන්නේ විරසක අසල්වැසියා සමගින් ඔවුන් දෙවියන් සිටින තැන් සොයන්නේ දෙවියන් වැඩ සිටිතයි සම්මත කෝවිල් දේවාලය ඇතුළෙන් නොවේ. ඒ තැන්වල දෙවියන් හමු නොවනා බව හොඳින්ම මේ පින්වතුන් දන්නවා. කින්දර නිවුණත් බිඳුන හිත් නිවුණාද? යලියේ හිත් අතරේ අත්වල බැඳුණාද? ඒ ලෙසින් සියලු අමනාපකම් අමතක කරන්නට තරම් මතකය දුබලද? ඒ සියල්ල ආදරය ළඟ දූවිලිසේ ගසා දමා අපට යලිසින අසෙන්නට නොහැකිද? ආදරේ හා මනුෂ්‍යත්වයේ නාමයෙන් එනම් දේවත්වයේ නාමයෙන් මන්නාරම් කන්‍යාරාමය හා ශාන්තිනී ගීත ලියූ රත්නශ්‍රී විජේසිංහ ඒ ගීතවලට ලියූ පසුවදනද මේ දර්ශන රුවන්ගේ සංගීතයෙන් අමරසිරි පීරිස් සමග විරෝෂා විරාජිනී ගයන්නේ Thank you. හැකිද හඳ මනල මට වරදක් නොකියා ඔබට හැකිද හිනා වෙන්න මගේ දිහා නොබලා මගේ දිහා නොබලා මගේ කඳුළු පිසදා මන් ආරම්භුතු වෙරළේ කඳුළු නොපෑගෙන ශාන්තිදී අපට හැකිද හඳ මඩලට යන්නේ ඇඳග පිලිසඳර හිරුනි වෙන හැන්දෑව අපි අහන මේ ගීතයෙන් පස්සේ අපිට පුංචි විරාමයකට ඉඩක් ලබා ගන්නට වෙයි. ඒ කියන්නේ හිරුනි වෙන සැන්දෑවේ නිමාව නෙවෙයි මේ විදියට සටහන් වෙන්නේ කියන එක. උප්පෙනා කියන්නේ 2021 දී තිරගත වූ තෙലുගු චිත්‍රපටයක්. එහි දේවශ්‍රී ප්‍රසාද්ගේ ඉතා මියුරු සංගීතය ආදර කතාවක් රැගත් චිත්‍රපටයක්. උස් රළ වැනි තේරුමක් මේ උප්පෙනා කියන වචනෙට තිබුණා. පංජා වෛෂ්ණව තේජ සහ කීර්ති ශෙට්ටි ප්‍රධාන චරිතවල රංගනීය යෙදුණා. විජේ සේතුපති සිය දියණිය රැකගන්නට උත්සාහ කරන දරුණ ආදරණීය පියෙක්. අධ්‍යක්ෂවරයා වූඩි බාබුසනා මේ චිත්‍රපටයේ ඉතාමත් මියුරු ගීත හතක් විතර තිබුණා. ඒ ගීත සැනින් ලොව පුරා රසිකයින් වැළඳ ගන්නට සමත් වුණා. දේවිශ්‍රී ප්‍රසාද්ගේ සංගීතය ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තා. මලයාලම් හා තෙලුගු චිත්‍රපට වඩ වඩා ලොව පුරා පැතිරෙමින් බොලිවුඩය දනගස්වන මේ වකවානුවේ චිත්‍රපට හෝල්වල නොව ගෙවල් ඇතුලේ චිත්‍රපට නරඹන්නන්ගේ ආකර්ෂණයට ලක් වූ මේ ගීත අපේ රටේ මේ වෙනකොට රියැලිටි වැඩසටහන් වලත් පෙරමුණ ගන්නට සමත් වී සිටිනවා. ගීතය ගායන්නේ ජාවෙඩ් අලී اس کی بال میں کسی کی آپ کو میلا ہے اس کو شپایا میں سجایا اس کے بالے میں یہ لپٹا इश्क है पीर पयंबर हरे इश्क अली दम मस्त कलंदर इश्क है पीर पयंबर हरे इश्क अली दम मस्त कलंदर इश्क कभी कचरा है हरे इश्क कभी है एक समंदर इश्क कभी कचरा है हरे इश्क कभी है एक समंदर ఒక్కటేమో అందుట్లో పడవ ప్రయాణం పెట్టినా నీ పేరు రాసి పెట్టినా అన్ని చెరిపేటి కరడాలు పుట్టలేదు తెలుసా ఆ గురువంక పక్కన నా ముచ్చులుగా ఎంత చెప్ప పడవ ప్రయాణం నీ నవ్వు నన్ను తీరానికి లాగే దారం దారం ఎంత ఒప్పేనా నన్ను ముంచినాది చెప్పునా ఎంత ముంచేసినా හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැන්දෑවක හිත් වැටි අද්දර අඳින වර්ණ රේඛාවේ පසු වඩයින් මෙලෙස ඇරඹෙන්නේ 16 වෙනි සියවසෙන් මෙපිට කේරළ හා තෙලිඟ දේශයන්හි ශෘංගාරාත්මක කාව්‍ය සම්ප්‍රදායක් ප්‍රචලිතව තිබුණු බව ප්‍රසිද්ධ කාරණයක්. එහි වැඩි පිරිසක් කිමිදියන් වූ බවක් කියවෙනවා. රාධා ක්‍රිෂ්ණා කාව්‍ය රචනා කළ මුදුප්පාලිනී. ඉන් වඩාත් ප්‍රචලිත කිමිදියක්. ඇගේ කවි ඉංග්‍රීසි පාලකයන් විටක තහනම් කරන්නටත් කටයුතු කරනවා. මීට සමකාලීනව විසු ගජමන් ඕනා ඉංග්‍රීසි පාලකයන් සමග සමීප සබඳතා පවත්වමින් අපේ රටේ කාව්‍ය රචනයේ යෙදෙනවා. ගජමන් නෝනාගේ නමට පෙරුමාල් කොටසකුත් තියෙනවා. පෙරුමාල් කියන්නේ මාලයාලම් බසේ කුමාරයා වැනි අරුතක් දෙන වචනයක්. සපුමල් කුමාරයා නැත්නම් හත්වෙනි බුවනික බාහු රජතුමා පෙරුමාල් කෙනෙක්. සෙට්ටිවරුනි. ඒ වගේ අපේ රටට සම්බන්ධ අය හැටියටයි හැඳින්වෙන්නේ. මේ ගීතය WD ආරියසිංහ සමග රශ්මි සංගීතා ගායනා කරන්නේ යසනා ධම්මික බණ්ඩාරගේ ගීත රචනය. තුඹ මල්. තුඹ කරවිල කියන්නේ ඊටාම පෝෂ්‍යදායී ආහාරයක්. සාහිත්‍යයට ඊටා සමීප ගීතවල කියවෙන මලක් තමයි තුඹ මල. තුඹ මල ලා කහ පාට ඇති පෙති පහක් හෝ හයක් ඇති මලක්. මේ මල් පිපෙන්නේ පිරිමි මල් වෙනම, ගෑනු මල් වෙනම. වැලුත් එහෙමයි. පිරිමි මල් පිපෙන වැලේ ගැහැණු මල් පිපෙන්නේ නැහැ. ඒ කියන්නේ පිරිමි මල් පිපෙන වැලේ කවදාකවත් කුඹ කරලක් හැදෙන්නේ නේ. දැන් ගොවියු කරන්නේ මේකයි. උදේට තමන්ගේ තුඹ වගාවට ගිහිල්ලා පිරිමි මල් නෙලාගෙන ඒ මල් ගෙනල්ලා ගැහැණු මල් වල කලංක මත තවනවා. ඒ විදිහට හැම ගැහැණු මලක්ම පරාගණය කරනවා. එතකොට ඒවා ගෙඩි බවටපත් වෙනවා. මේ කටයුත්ත එදා කාලේ කලේ බඹරුන් නැත්නම් මීමැස්සන්. අද වන විට ඔවුන් ඒ පරාගන කාර්යයෙන් වගේම පරිසරයෙන්ුත් ඈත් වෙලා ගොවියාට සිද්ධ වෙලා බඹරාගේ රාජකාරිය බාර ගන්නට. තුඹ වැල්වල මල් පිපෙනවා. හැබැයි ගෙඩි හැදෙන්නේ ගැහැණු වැල්වල විතරයි. ගැහැණු මල් වලින් විතරයි ගෙඩි හටගන්නේ. පිරිමි තුඹ වැල් වෙනම හිටවා ගන්නට ඕනේ. මේ විදිහට හදා ගන්න තුඹ වලට වෙනද ඵලයේ හොඳ ඉල්ලුමක් තියෙනවා. චන්ද්‍රනි ගුණවර්ධන ගායන මේ ගීතය. ඩෝල්ටන් අල්විස් රචනා කළේ බී වික්ටර් පෙරේරාගේ මියුරු සංගීතය. தும்ப மல் தும் தும்ப மல் തുമ്പ മൽ തും തുമ്പ മൽ തുമ്പ മൽ തും തുമ്പ മൽ തുമ്പ മൽ തും തുമ്പ മൽ പെద్ద പെందലක් බන්දි වලලු තේතරමාලා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා ඉන්නවා අනේ තාම ආවේ නෑනේ ආවේ නැහෙනි ආවේ නැහෙනි මල් දුන්නෙන් වඩින තිලන්දාරියා මල් දුන්නෙන් වඩින තිලන්දාරියා තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුම් තුඹ මල් සෙද්ද ඇඳලා බන්දි වලලු දැත දමලා මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා තුම් තුඹ මල් තුඹ මල් තුම් තුඹ මල් තුඹ මල් තුම් තුඹ මල් දෙද්ද ඇඳලා බන්දිවලලු බෑත දීග යන්න රටක් වටින කෙනෙක් එක්ක මටත් අනික දීග යන්න උදව් දෙන්න ආවේ නැහෙනි ආවේ නැහෙනි ආවේ නැහෙනි මල් දුන්නින් වඩින ඉලන්දාරියා මල් දුන්නින් වඩින ඉලන්දාරියා තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹක් මල් තුඹ මල් තුන් තුඹක් මල් සිද්ද ඇඳලා බන්දි වලලු දෙට දමාරා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා ඉන්නවා අනේ තාම ආවේ නැහැ ආවේ නැහැ ආවේ නැහැ මල් දුන්නින් වඩින තිලන්දාරියා දුන්නෙන් වඩින ඉලන්දාරියා තුම් තුඹ මල් තුඹ මල් තුම් තුඹ මල් තුඹ මල් තුම් තුඹ මල් වෙද්ද ඇඳල බන්දි වලලු දැස රමාලා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා ඉන්නවා මම දොර ළඟ බලා හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක කේලිකි ධර්මවර්ධන කියන්නේ ගුවන් විදුලියේ හිටපු ඉතා දක්ෂ නිවේදකයෙක්. ඒ වගේම ගීත රචකයෙක්. ඉතා සරල ශෘංගාරාත්මක ගීත වගේම සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කළ ගී රසකුත් ඔහු ලියා තිබෙනවා. මුලදී විශේෂයෙන්ම වික්ටර් රත්නායක මිල්ටන් මල්ලවආරච්චි වැනි ගායකයන් සමග එක්ව අපූර්ව ගීත දහරක් නිර්මාණය කරන්නට කේලිකේ සමත් වෙනවා. හෝපළු අනපිත ගීතය ලියද්දී කේලිකේ ශාස්ත්‍රීය සම්භාව්‍ය පසුබිම මනවින් ගීතයට ඇතුල් කරනවා. හෝ පළුවන පෙත ඉතා ජනප්‍රිය ශාස්ත්‍රීය ගීයක් වගේම වික්ටර්ගේ සාප්‍රසංගයේදී හැම ප්‍රසංගයකදීම වගේ ගායනා කරන්නට යෙදුණා. දැන් අපි අද සඳග පිළිසඳරේදී ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ KDK ලියු සරල සැහැල්ලු ගීතයක්. මේ ගීතය සංගීතවත් කළේ ගැයුවේ වික්ටර් රත්නායක. Thank you. सला හඬින් මියුරු සරින් නැගෙන හඬින් හද සැලෙනවා පමා බඳුන් ගැමුහින් මසිත නිවේ යලි නිසලේ öpmedin දෙනෙත සලාමද අඳුර මැදින් අසල මිලන් ඇය තුරුලු ගීතයේ කවිය හා ගීත රචනා ගැන කියද්දී මේ අපූර්ව සටහන අපට හමුවන්නේ සීගිරිය කැටපත් පවුරේ. කැටපත් පවුරේ ගී අංක 19. කියලා සිවලු ගී කියලායි පටන් ගන්න. සිවලු නම් තැනැත්තාගේ ගීය. ඊට පස්සේ එන්නේ අදාළ කවිය. කවිය අවසානයේ තවත් පේලියක් තියෙනවා. මහමෙත් මේ ලීමි. මහමෙත් විසින් ලියා ඇත කියලා කියන්නේ. මේ සිවලුගේ ගීතය තමයි මහමෙත් ලියන්නේ. එතකොට මේ රචකයා මහමෙත්. ඊට පස්සේ ගැයුවේ සිවලු විය හැකියි. ගායකයෙක් හා ගීත රචකයෙක් සිටින මේ ගීයක් නම් කසුප් රජ දවසේ එවැනි ගායන කවි සංගීතයක් තිබුණා විය නොහැකිද? ඒ ගීය මෙහෙමයි. වෙන අතින්ගත් කහරන් මලිය නිරිඳු මල ශෝකයෙන් වදනක් හෝ කතා නොකරයි. මේ අපිට මේ විදිහට හමු වෙන්නේ අපේ ගීත රචනා පිළිබඳ මුල්ම සටහන් වලින් එකක් කියලායි මට නම් හිතෙන්නේ. ඉරබටු තරුව. ගුණදාස කපුගේ රත්නශ්‍රී විජේසිංහ සහ සංයෝගය. Thank you. අප තමා යලිත් නොඑන්න ගිය කටු පොකුර දෙන්න මගේ අතට මල් පිපෙන තුරා ඉන්නම් මම ඉර පටු තරුව වුණා නම් ඔබ මට ඉඳ කරා ගන්න හැටි කඳුවර පිටු පායන්න ගියාවේ පුරහඳ එක තරුවක් ඇති මගේ අහසට ඉරබටු තරුව වුණානම් ඔබ මට විඳ තරා ගන්න හැකි කනුවර පිටුපායම් දියාවේ පුරවඳ එක තරුවක් ඇති මගේ අහසට ඉලක්ෂ ජයවර්ධනගේ මියගිය සඳ කියන කවියට මා එළඹෙන්නේ මෙහෙම. හඳින් ගිලිහි වැටෙන්නට පෙර ප්‍රේමයේ සුවඳක් සොයා වසත් සුළඟක් අදත්තාවා හිමින් නුඹගේ නම කියා. සඳත් නිහඬයි එදා වාගෙම හඬන හිනහෙන net පියා මටත් නුඹටත් දොසක් නොකියම කලු වලාවක මිය ගියා. කිරුළු නොපලන අතීතය යට පුරුදු තැනකදී හමු වෙලා යලිත් මොහොතක් hina වෙමු අපි මැවූ සිහිනක නැවතිලා අපට අප ගැන සතුටු වන්නට නොලී කවියක්වත් වෙලා අනාගතයට දුරින් පියඹමු සොඳුර වැරදුණු තැන් බලා එහෙමනම් යලිත් අප හමුවන්නේ හිරු නිවෙන හැන්දෑවක ප්‍රියන්තනි ගමගේගේ නිෂ්පාදනය ඉන්දික ජයරත්නගේ මඟ පෙන්වීමක් මම ස්වර්ණ ගුණවර්ධන සිත් වැටි ආදර වර්ණ රේඛාවක් අඳින්නට යනි දවසක හමු වෙමු. ලාහිරු පහයලා පිපිමන fly